බෞද්ධයා ගුවන්විදුලි දායකත්ව ධර්ම දේශනාව පවත්වන අද දේශකයන්න් වහන්සේ තනමල්විල කිතුල්කුටේ රතන සදහම් සෙනසුනේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද වලස් මුල්ලේ ගුණරතන ස්වාමින්ද්‍රයන් වහන්සේ දේශකයන්න් වහන්සේ নমස්කාර පූර්වක විතා ගෞරවයෙන් අපි පිළිගන්නවා සාදු සාදු සාදු පින්වත්නි ගුවන්විදුලි ධර්මදේශනාමය පින්කම සඳහා සම්පූර්ණ දායකත්වයක් ලැබමින් අද දායකත්වය ලබා තිබෙන්නේ මාලබේ තලාහේන ඉසුරු මාවතේ අංක 166න් 4 දරණ නිවසේ පදිංචි ගීතා ජයසේකර මහත්මිය චන්ද්‍රසිරි ජයසේකර මහතා පුතණුවන්ති දෙනා හා එම දූවරුන් තිදෙනා ඇතුළු මොනුපුරු මිනිපිරියන්.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 පින්වත්නි අපි නිරන්තරයෙන් උත්සාහවන්ත වෙන්න ඕන. විශේෂයෙන් මේ මාසේ හැම මොහොතකම අපිට සිහියට එනවා බෝසතාණන් වහන්සේ සම්බුද්ධත්වයේ බවට පත් වුණ දවස අපි අද සිහිපත් කරනවා. ඉතින් ඒ නිසා ඊවන් දවසක් සිහිපත් කරනකොට අපි විශේෂයෙන්ම සිහි කල්පනා කරගන්න ඕන ඒ බෝසතාණන් වහන්සේ සියලු කෙලෙස් දුරු කරලා තුන් ලෝකයෙන්ම ඈතර වුණු දවස සිහිපත් වෙන විට අපේ සිත් සතන් තුලත් මේ කෙලෙස් මල සෝදා හරින කෙලෙස් මල දුරු කරන ලබන වැඩපිළිවෙලක් අපටත් තියෙන්න ඕන. ඔබ දන්නවා ලෞතර බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් උනේම ඇයි කියලා ඇහුවොත් උත්තරයක් තියෙනවද? පත් උනේම ඇයි? ඇයි බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණේ? දන්නවද? ඈ පහළ වුණේ ඕ මේ දුක් විඳ විඳ යන සත්වයෝ මේ සංසාර දුකෙන් එතර කරන්නමයි සංසාර දුකෙන් එතර කිරීම පිණිසමයි පින්වන්දි ලෝතර බුදුරජාන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙන්නේ එතකොට එහෙමනම් දැන් අපිට කටයුතු කරන්නත් ඕන අපිට ලැබිලා තියෙන්නත් ඕන එහෙනම් ඒ සංසාර දුකෙන් ඈතර වෙන්න උපයෝගී වෙන මාවතක් ලැබිලා තියෙන්න ඕන. එහෙනම් අපිත් අද ධර්මයක් විදියට යමක් ශ්‍රවණය කරනවා නම් යමක් මානසිකාරය දෙනවා නම් ඒ විදිහේ කටයුත්තක් කරනවා නම් කෙරෙන්න ඕන කොහොම එකක්ද? සසර දුකෙන් ඊතර වෙන්න හේතු වෙන දෙයක් විය යුතුයි. ඒ කියන්නේ නැවත උපදින්ට හේතු කියන්න නොවන දෙයක් විය යුතුයි. බුදුරජාණන් වහන්සේලා ලෝකේ පහළලා දේශනා කරන්නෙම නැවත උපදින්ට හේතු නොවන ධර්මයක්. නොවන ධර්මයක්. ඒ නිසා පින්වත්නි කොහොම හරි උත්සාහ දරලා ලැබුණු මනුස්ස ජීවිතේ අපි මේ බුද්ධ ශාසනය තුල පිහිටන්න බලන්න ඕන. බුදුරජාණන් වහන්සේව සරණ යන්න බලන්න ඕන. හැබැයි බුදුරජාණන් වහන්සේව සරණ යන්න නම් අපට තියෙන්නේ කුමක්ද? එහෙමනම් නැවත නූපදින්න හේතු වන්නා වූ ධර්මයේ තමයි ශ්‍රවණය කරන්න. පින්නන්නේ ඔබ දන්නවා ඔබට මේ ජීවිතය තුල සෝතාපන්න ඵලයක් සාත් කරගන්න පුළුවන්කමක් ලැබුණොත් ඔබ කවමදාකවත්ම සිව්වපායි උපදින්නේ නැහැ. එතකොට සෝතාපන්න ඵලයේ සාත්කරන්න උපයෝගී වෙන ක්‍රම හතරක් විස්තර කරනවා. කුමක්ද? කල්යාණ මිත්‍ර ආශ්‍රය. සද්ධර්ම ශ්‍රවණය කියන්න. යෝනිසෝ මනසිකාරය ධම්මානුධම්ම ප්‍රතිපදාව. එතකොට පින්නන්නේ ඔන්න ඔය කාරණා හතර ඔබට පුරුදු පුහුණු කරලා ගන්න පුළුවන් නම් ඒ කාරණා හතර නිවැරදි පිළිවෙලට අවබෝධයකට ගන්න පුළුවන් නම් ඕන සෝතාපන්න වෙන්න තියෙන ක්‍රමය. අපි පහුගිය දිනවල ඒ සෝතාපන්න වෙන ඒ ක්‍රම තියෙන ඒ සහයෝගී ලැබෙන ක්‍රම හතරෙන් තුනක්ම විස්තර කරා. අපි මේ ධර්මය ගැන අද පොඩ්ඩක් විස්තර කළොත් පින්වත්නි එහෙනම් කල්යාණ මිත්‍රයෙක් අපට ලැබෙන්න ඕන. කල්යාණ මිත්‍රයෙන් අහන්න ලැබෙන්නේ මොකක්ද? කුමක්ද අහන්න ලැබෙන්නේ? ඈ? මොකක්ද අහන්න ලැබෙන්නේ? සත් ධර්මය කියන්නේ මොකක්ද? හොඳ දේ හොඳ දේ කියන්නේ මොකද්ද සීමා මොකද්ද හොඳ දේ කියලා හරියන්නේ දැන් කෙනෙක් බොරු කියනවනේ ඊට සාපේක්ෂව බොරු නොකීම හොඳයි නමුත් එයා බොරු නොකී ඉන්නවත් දන්නේ නැහනේ සතර පායට වැටෙනකොට බයයි නමුත් එතකොට ඒක හොඳයි කිව්වට නැවත උපදින්න හේතු වෙන එක සක්කාය දෘෂ්ටිය තුල ඉඳගෙන කරන එක එහෙම එකක් නෙමෙයි ශ්‍රී සද්ධර්මයේ ශ්‍රී සද්ධර්මයේ කියනකොට අපිට එහා ගිහිපු ලොකු දැක්මක් තියෙන්න ඕන. මෙහෙන්නේ බොහොම එහාට ගිහිපු දැක්මක් පරිපූර්ණ අවබෝධයකට සහයෝගී වෙන දෙයක් වෙන්න ඕන. පින්නන්නේ ලෝතුරා බුදුරජාන් වහන්සේලා දේශනා කරන ශ්‍රී සද්ධර්මයමයි. හැබැයි දැන් එකක් තියෙනවා. ඔබ දැන් ශ්‍රී සද්ධර්මය කියලා වචන යොදනවා ශ්‍රී සද්ධර්මය. නමුත් ඔබ ශ්‍රී සද්ධර්මය ගනුදෙනු කරන්නේ නම් ඊටාම ස්වල්ප කෙනෙක් විතරෝමයි. ඒ වචනය ඒක යෙදෙනවා. නමුත් ඔබේ දැක්ම ඊට ලෝහාත් පසින්ම වෙනස්. එහෙම දෙයක් වෙන්නේ. පිනත් බුදුරජාණන් වහන්සේමත් දේශනා කරනවා මහණෙනි තථාගතයන් මේ ඉදිරි කාලයකදී විස්තර කරන්න පුළුවන් කියන මිනිස්සුયો කියන්න පුළුවන් කියනවා මේන්න මේ තථාගතයන් වහන්සේ දේශනා කළ ධර්මයමයි මේ ඒකමයි මේ අගසව් දෙනම විසින් දේශනා කරලද ධර්මයමයි. මේ මහා ශ්‍රාවකයන් වහන්සේලා විසින් දේශනා කළ ධර්මයමයි කියලා ඒ ඒ විදිහට විවිධ විවිධ අර්ථකථන කරමින් ධර්මයන් විදිහට ඉදිරිපත් කරන්න පුළුවන් කියනවා. විවිධ විවිධ විදිහට අර්ථකථන කරමින් එහෙම ඉදිරිපත් කරන්න පුළුවන් කියනවා. මේ බුදුරජාණන් වහන්සේ මෙහෙමමයි දේශනා කළේ කිය කිය. අගසව් දෙනම මෙහෙමමයි දේශනා කළේ කිය කිය. මහා රහතන් වහන්සේලා මෙහෙමමයි දේශනා කළේ කිය කිය දේශනා කරන්න පුළුවන් කියනවා. නමුත් එහෙම දේශනා කළ විදිහට එහෙම දේශනා කළ පලිහට අපි පිළිගන්න සුදුසු සුදුසු නැද්ද? සුදුසු නෑ. නමුත් අද ලංකාවේ එහෙම පිළිගන්නේ නැද්ද? නැද්ද පිළිගන්නවද? ඈ පිළිගන්න ඕන එකක් පිළිගන්නවා. ඇයි හේතුව මේ බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළේ ඇඟට නෙමෙයි පින්වන්නේ හිතට. ඒක නිසා මේකේ වෙනස ඇති කරන්නේ හිතේ. එතකොට මේ ධර්මයේ ප්‍රයෝගී වන්නේ අවබෝධයට. එහෙනම් මේ ධර්මයේ කියන්නේ අවබෝධ වෙන දෙයක්. අවබෝධ කරගත යුතු දෙයක්. දැන් එහෙම නැතුව නුවණින් විමසන් නැතිව කරුණු දැනමැනගෙන එකතු කරගෙන ඉඳන් හිතනවා මේක ධර්මයයි. මේක මෙහෙම තමයි කියලා ඔන්න දැන් ඉතින් වැරදි වැරදි දෘෂ්ටි වලට යන්න පුළුවන්. හැබැයි ඔබ කල්පනා කරන බුදුරජාණන් වහන්සේ විසින්ම දේශනා කරනවා පින්වත් මහණෙනි කවුරු කොහොම කිව්වත් එහෙම ඔබ පිළිගන්න එපා. ඔබ බලන්න නුවණින් විමසලා ඒ දේශනා කරන දෙය රාග, ద్వේස, මෝහ දුරු වෙනවද කියලා. ඔන්න බලන්නකෝ. දැන් බුදුරජාන් වහන්සේ අපිට ඒක බලන්න ක්‍රමයක් වේදයක් ඉදිරිපත් කරනවා. මහණෙනි මේ දේශනා කරන දෙය රාගය, ద్వේෂය, මෝහය දුරු වෙනවද කියලා බලන්න. මහණෙනි දේශනා කරන දෙය තුල අනිච්ච දුක්ඛ අනාත්ත ඉස්මතු වෙනවද බලන්න. මහණෙනි දේශනා කරන දෙය හේතුඵල ධහමට අදාළ වෙනවද කියලා බලන්න. මහණෙනි දේශනා කරන දෙය පංච උපාදානස්කන්ධයට ගැලපෙනවද කියලා බලන්න. ඔන්න බලන්නකෝ. ඔන්න ඔය විදියට උන්වහන්සේ දේශනා කරනවා මේ මේ විදියට ගැළපෙනවද බලන්න. එහෙම ගැළපෙනව නම් මහණෙනි එය තථාගත ධර්මයයි කියලා පිළිගන්න. දැන් එතකොට ඔබට වැඩි දෙයක් නෙමෙයි මේ ධර්මය අවබෝධ කරගෙන සසරෙන් එතර වෙන්න කියන හිත නැතුව ඔබ මෙහෙම කල්පනා කරනවා ඔබට ඔය කිව් ටිකවත් තේරෙන්නේ නැහැ. තේරෙනවද? කතා කරන්න. ඕද නැද්ද? දැන් සාමාන්‍යයෙන් ඔබට තේරෙනවද දැන් මේ ධර්මයයි මෙහෙම තමයි බුදුරජාන් වහන්සේ දේශනා කළා කළා කියලා කවුරු හරි කෙනෙක් කියනකොට ඔබ දැන් චෙක් කරන්න ඕනේ කොහමද චෙක් කරන්න ඕන මේ දේශනා කරන දෙය තුල රාගය දුරු වෙන්න හේතු වෙනවද ద్వේෂය දුරු වෙන්න හේතු වෙනවද මෝහය දුරු වෙන්න හේතු වෙනවද අනිච්ච දුක්ඛ අනාත්ම ඉස්මතු වෙනවද ඒ කියන්නේ යථා අවබෝධයටපත් වෙනවද? එවැනි දෙයක්ද කියලා බලන්න කියලා. එතකොට ඔබ එහෙමවත් බලනවද? එහෙම බලනවද? එහෙමවත් බලන්නේ අපි දෙන ඕන දෙයක් gedi pitimම ගිලින්න gedi pitimම ගිලින සූදානම්. පුදුම වැඩනේ මෙච්චර කාලයක් බණ අහපු බණ කියපු රටේ තවම බුදුරජාණන් වහන්සේගේ ප්‍රධාන පරමාර්ථය දන්නේ නැහැනේ මොකද්ද කියන එක. ඒ පරමාර්ථය දන්නේ නැතිව ඒ පරමාර්ථය ඔබ හිතින් ප්‍රාර්ථනා කරමින් ගෙනියන ප්‍රතිපදාව වැරදි එකක්. ඔබේ අහිංසක ප්‍රාර්ථනාවක් තියෙනව කුමක්ද? වැරදි ප්‍රතිපදාවක් පුරන ගමන් නිවන ලැබෙන්න නම් ප්‍රාර්ථනා කරනවා. හැබැයි ප්‍රාර්ථනාවකින් නිවන ලැබෙයිද? ලැබෙයිද? කවදාකවත් ලැබෙන්නේ එහෙම වෙනවා නම් බුදුරජාන් වහන්සේම දේශනා කරන මහන්නේ ප්‍රාර්ථනා කරන දේවල් ඉෂ්ට වෙනවනම් කුමකින් කුමක් වෙයිද කියලා. කොච්චර දේවල් ඔබ ප්‍රාර්ථනා කරනද? එහෙනම් ඔය සියල්ලම ඉෂ්ට වෙන්න බෑ. පින්නනේ යමක් ලබා ගන්න තියෙනවා අපිට ප්‍රතිපදාවක් මාර්ගයක් ආන්නේ මාර්ගය අපිට සම්පූර්ණ කරගන්න පුළුවන්කමක් ලැබුණොත් ආන්න එතකොට අපිට අවශ්‍ය දේ එතකොට ප්‍රාර්ථනා කරන්න ඕනත් එහෙම ඕනේ ප්‍රාර්ථනා කරන්න ඕනත් නැහැ ප්‍රතික්ෂේප කරන්න ඕනත් නැහැ ඔබ නිවැරදි මාර්ගයක් තුල ගමන් කරනව නම් ඔබට ඒ දේ ලැබෙනවා ඔබට සසර දුකෙන් එතර වෙන්න හේතු වෙන දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව තුල ඔබ ගමන් කරනව නම් එහෙම ගමන් කරන අතර එහෙම ගමන් කළොත් ඔබ යන්නේ කොහාටද නිවනට දැන් ඔබ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව තුල ගමන් කරන ගමන් ඔබ ප්‍රාර්ථනා කරන්න මට නිවන ලැබෙන්න එපා මට නිවන ලැබෙන්න එපා මට දුකම ලැබේවා කී කියා යන්නකෝ මොකක්ද ලැබෙන්නේ මොකක්ද ලැබෙන්නේ නිවනම ලැබෙනවා. ඒ කියන්නේ ඔබ නිවන් දකින මාර්ගය තුල නම් ගමන් කරන්නේ. ඒ මාර්ගය තුල ඔබ ගමන් කරන අතරින් මට නිවන එපා මට නිවන එපා කියලා කිව්වත් නිවන ඇයි ලැබෙන්නේ? ගමන් කරන මාර්ගය මාර්ගය හරි. ඒ මාර්ගය හරි නිසා එහෙම ලැබෙනවා. බලන්න බුදුරජාන් වහන්සේ ඒකට ලස්සන අර උදාහරණයක් දෙනවනේ අර අලුත පැටවු දාලා බුරුලේ කිරිපිරිච්ච එළදෙනෙක් ළඟට ගිහිල්ලා යම් පුජ්‍යලයක ඒ බුරුලේ කිරිපිරුණු එළදෙනෙක් ළඟට ගිහිල්ලා කිරි දෝනවා දෝනකම කියන මට කිරි එපා මට කිරි එපා කියලා. එනි කිරි දෝනකොට මට කිරි එපා මට කිරි එපා කිව්වයි කියලා ලැබෙන්නේ නැද්ද? ලැබෙනවා මහන්නේ. උන්වහන්සේ දේශනා කරනවා දැන් අලුත පැටව දාලා බුරුලේ කිරිපිරිච්ච එළදෙනෙක් ළඟට ගිහිල්ලා කිරිය වශ්‍ය මිනිසෙක් අඟෙන් කිරි දෝනවා. එයා අඟෙන් අදිනවා මට කිරි ඕන මට කිරි ඕන කියලා. හරි කැමැත්තෙන් අනේ මහත් කැමැත්තකින්ම මට කිරි ඕන කිරි ඕන කියලා අඟේ ඉල්ලිලා අදිනවා. ලැබෙයිද? ලැබෙයිද? ඒ නෑ. ඇයි නොලැබෙන්නේ? කිරි ලැබෙන සුදුසු තැන එතන නෙමෙයි. එහෙනම් දැන් ඔබට තේරෙනවද? එහෙනම් මේ ධර්ම මාර්ගය තුල ඔබ ගමන් කරනකොට ප්‍රාර්ථනා නෙමෙයි මේක තුල ඔබ ගමන් කරනවා නම් දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව තුල ඔබ ගමන් කරනවා නම් නිවන එපා කිව්වත් ඔබට නිවන ලැබෙනවා. ඔබ වැරදි ප්‍රතිපදාවක යන ගමන් ඒ ප්‍රතිපදාවේ යන ගමන් දුක ඇති වෙන මාර්ගයක් තුල යන ගමන් ඔබ ප්‍රාර්ථනා කරනවා මට සසර දුකෙන් එතර වෙන්න ලැබේවා. කී කියා දැන් යන්නේ කොහෙද දුක ඇති වෙන මාර්ගය. එතෙන්දී පුදුමේ තියෙන්නේ දුක නැති වුණොත්ද දුක වැඩි වුණොත්ද? පුදුමේ තියෙන දුක මොන වුණොත්ද? නැති වුණොත්. ඇයි දුක නැති වෙන්න බෑනේ ගමන් කරන මාර්ගයේ දුක ලැබෙන මාර්ගය. දැන් ඔබ ඔබ සාමාන්‍යයෙන් දැන් ජීවිතේක ওই මාර්ගවලින් කොහොමකින් දැන් ගමන් කරන්නේ? ඔබත් දැන් බොහෝ දුරට කරන්නේ දුක ඇති වෙන මාවතක යන ගමන් ප්‍රාර්ථනා කරනවා දුකෙන් එතර වේවා කියලා. පින්වත්නි ඔබට කවදාකවත්ම මරණ මොහොත දක්වාම නොලැබෙන එකම දෙයක් වෙන්න පුළුවන් සැප. ඒක ලැබෙන්නේ. ඇයි දුකේමනේ යන්නේ? දුකේමට කැමතිලා දුක්ඛ ඇති වෙන මාවතේම යන ගමන් ඔබ අරමුණු කරනවා ඉල්ලා සිටිනවා මට දුකෙන් එතර වෙන්න හේතු වේවා කියලා. එහෙම ලැබෙන්නේ නෑ පින්වත්නි. එහෙම ලැබෙන. ඒකට යන්න වෙන මාර්ගයක් තියෙනවා. එහෙනම් අන්න බුදුරජාන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි රාග ద్వේෂ මෝහ දුරු වෙනවනම් අනිච්ච දුක්ඛ අනාත්ත ඉස්මතු වෙනවනම් හේතුඵල ධහමට ගැලපෙනවනම් පංච උපාදානස්කන්ධයට මතු කරලා ගන්න පුළුවන්කම තියෙනවා පංච උපාදානස්කන්ධයට අනුකූල නම් ඒ ධර්මයේ තථාගතයන් වහන්සේ දේශනා කළ ධර්මයක්. ඔන්න එහෙමයි දැන් බලන්න දැන් එහෙම නැති ඕනම දෙයක් වුණත් දැන් ඔබ පිළිගන්නවා ධර්මයේ කියලා. එතකොට ඒ ධර්මයේ තුලක් තියෙන විශේෂ ගුණ ඒ අනිවාර්යෙන් ඔබ ධර්මයේ තුල ඒ එවැනි ධමයක් තුල හැසිරෙනකොට ඔබට අවබෝධය පිණිස හේතු වෙන්න ඕන. නොඇල්ම පිණිස හේතු වෙන්න ඕන. ඇල්ම දුරු වීම පිණිස හේතු වෙන්න ඕන. කෙලෙස් සංසිඳ වීමට හේතු වෙන්න ඕන. විශිෂ්ට ඥානයට හේතු වෙන්න ඕන. නිවන සාත් කරගන්න හේතු වෙන්න ඕන. දැන් එතකොට මේ ඔබ ගෙනියන ওই වැඩපිළිවෙල තුල ඕක අපිට දකින්න ලැබෙනවද? දැන් සාමාන්‍යයෙන් ඔබ කවුරුත් කැමති නැද්ද දුකෙන් ඈතර වෙන්න? කතා කරන්නකෝ. කැමතිද නැද්ද? සසරේ පවතිනද දුකෙන් ඈතර වෙන්න කැමති? දුකෙන් ඈතර වෙන්න කැමති. එහෙමනම් දුකෙන් ඈතර වෙන්න කැමති නම් බලන්නකො එහෙනම් අපි දැන් ක්‍රියාත්මක වෙන්න ඕන බුදුරජාණන් වහන්සේට අනුකූල විදිහටමයි. එහෙනම් බුදුරජාණන් වහන්සේට අනුකූල විදිහට ක්‍රියාත්මක වෙන්න නම් අන්න ධර්මය තමයි අපි මොකද්ද? අවබෝධ කරගන්න ඕන. ධර්මය අවබෝධ. දැන් ඕකද කිව්වට දැන් ඔබට තේරෙනවද දැන් වචනෙන් අපි කියනවා රාග ද්වේෂ මොහ දුරු කරන්න. අනිත්‍ය දුක්ඛ අනාත්ම වල ගැලපෙනවද බලන්න. හේතුඵල ධහමට ගැලපෙනවද බලන්න. චතුරාර්ය සත්‍යයට අදාළද බලන්න. එහෙම කියන නමුත් දැන් ඔබට ඔය කිව්වට ඔක තේරෙනවද? දැන් කොහොම මේ රාග දේශ වලට රාග දේශ දුරු වෙනවද කියලා බලන්නේ. පුළුවන්ද? තේරෙනවද? කතා කරන්න. ඔහුද නැද්ද? ඈ? දැන් ඔබ කරන වැඩ පිළිවෙල තුල මොන මොන හරි දේවල් දැන් මේ දවස්වල දැන් වෙසක් දවස් නිසා දුකෙන් අත් මිදෙන්න කරපු වැඩ පිළිවෙල ටික තේරෙනවනේ නේද? ඔව්. ඒ වැඩ පිළිවෙල තුල දැන් බලන්න දැන් ඔබට මොනවද වෙන්නේ කියලා. එහෙනම් දැන් ඔන්න කල්පනා කරන්න පින්වත්නි ඔබට හැබැයි මෙහෙම දෙයක් කරන්න පුළුවන්. හැබැයි එතකොට ඔබ මේ ධර්මය අවබෝධ කරගත්තොත් මේක අවබෝධයක් තියෙන්නේ. අවබෝධ කරගත්ත කෙනාට පින්වත්නි මේ මේ ලෝකේ මේ විදිහට ජීවත් වෙන්න පුළුවන්. මේ මානසිකත්වයේ පමණයි මේක වෙනස් කර ගැනීම සිදු කරන්නේ. දැන් සමහර පුජ්‍යලෙකතොත් අයියෝ දැන් අපි ධර්මයේ තුල හැසිරෙනවා ඒක නිසා උන් දැන් මොකුත් අපි තුන් දැන් මේ තොරන් කාලනේ තොරණක්වත් බලන්න යන්නේ නැහැ. යන්නේ නැහැ මොකද ධර්මයේ තුල හැසිරෙනවා කියලා. හැබැයි හොඳට මතක තියාගන්න හැබැයි ධර්මයට පිවිසුණු කෙනෙක් යථාර්ථය අවබෝධ කරගත්ත කෙනෙක් තොරණ බැලුව කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඇයි එයා ඒකේ යථාර්ථය දන්නවා. එයා ඒක තුල තණ්හාවෙන් ස්පර්ශ කරන්න යන්නේ නැහැ. හැබැයි එහෙම නොවුණු කෙනෙක් ගියොත් ආන්න මේක ලස්සනයි මේක හොඳයි කියලා හිතනකොට තණ්හාවට ගියා උපාදානට ගියා භවය සකස් වුණා දුකටපත් වුණා. ඒ නිසා අන්න බලන්න මේ මේ ධර්මයේ තුලට පිවිසුණාට පස්සේ තියෙන වටිනාකම ඔබට ඕ හොඳ ලස්සන ගෙවල් වල ඉන්න පුළුවන්. රස රස දේවල් කන්න පුළුවන්. හොඳ යාන වාහන වල යන්න පුළුවන්. හැබැයි ඔබට ඒකේ තියෙන්නේ ඔබ ධර්මයට පිවිසිච්ච නිසා ධර්මය කියන්නේ අතහරින දෙයක්. අල්ලගන්න දෙයක් නෙමෙයි. දැන් එතකොට ඔබට ලස්සන වටින වාහනයක් ලැබුණා. දැන් ඔබ ඒ වාහනේ පාවිච්චි කරනවා ගමන යන්න විතරයි. ඒක අල්ලගන්නේ නැහැ. රසාහාරයක් ආහාරයට ගත්තා ඒක කෑවනම් කෑවා විතරයි. ඒක අල්ලගත්තේ නෑ. ඒක කෑව එතනින් මේක ඉවර බව දැනගත්තා. දැන් බොහෝ අයගේ ස්වභාවය තියෙන්නේ කරපු දේ නැවත නැවත නැවත මොනෝද කරන්නේ? ආවර්ජනය කරනවා. නැවත නැවත ඔබ ආවර්ජනය කරන ස්වභාවයකටපත් වෙලා කියලා කියන්නේ ආන්න තණ්හාවෙන් බැඳිලා උපාදාන වෙලා කෙලස් වැඩි වෙලා සසර දුකට හේතු වෙලා එහෙමයි එහෙනම් උතනින් අත් මිදෙන්න තමයි අපිට මේ වැඩ පිළිවෙල සිදු කරගන්න ඕන නේ එහෙනම් ඔන්න දැන් ඔබ කල්පනා කරන්න පින්වත්නි එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ මුකුමක්ද? දැන් කොහොමද මේක දැනගන්නේ? රාග ద్వේස දුරු වෙන වැඩපිළිවෙලක් වෙන්න ඕන. රාග ద్వේස මෝහ දුරු වෙන්න ඕන. හැබැයි එහෙම රාග ద్వේස මෝහ දුරු නොවනව නම් ඒ වැඩපිළිවෙල බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාවක් නම් වෙන්න බැරි වෙනවා. හේතුඵල ධහමට අනුකූල නොවෙනව නම් එහෙම වෙන්න බැරි වෙනවා. දැන් ඔබ උදාහරණයක් විදිහට මෙහෙම දෙයක් හිතන්නකෝ. සාමාන්‍යයෙන් මේ කල්පනා කරන්නකෝ මෙහෙම දෙයක්. ඔබට යම්කිසි පුජ්‍යලයේ බැන්න කියලා හිතන්නකෝ. එතකොට කවුරු හරි කෙනෙක් බැන්නොත් නැත්නම් ඔබ ඉඳන් ඔබට කවුරු හරි කෙනෙක් තෑග්ගක් පූජා කරා. තෑග්ගක් දුන්නා. ඔබේ මරුවට ලම් වෙන දවසක් අනුස්මරණය කරලානේ උපන්දින තියෙනවනේ. උපන්දිනයක් කියන්නේ මරුවට තව දුරටත් මොන වෙලාද? ලම් වෙච්ච දවස. එහෙම දවසක් සිහි කල්පනා කරන දවසක ඔබට කවුරු හරි කෙනෙක් ගෙනහල් දෙනවා කොහොමද? මොකරි තෑග්ගක්. දැන් ওই තෑග්ග ගෙනහත් දුන්න හැටියේ ඔන්න බලන්න දැන් එතකොට ඔබේ සිත තුල ගොඩනැගෙන දේ බලන්න. හරි දක්ෂණං ඔන්න ධර්මේත්‍ර පිවිසෙන්න පුළුවන් නම් ඔන්න ක්‍රමේ. ගෙනහත් දුන්න වටන තෑග්ගක් දැන් ඒ තෑග්ග පිළිගන්න අතරම හිතත් බලන්න. හිත බලනකොට දැන් මේ මොහොතේ බලන සිතේ තියෙන්නේ කුමන ස්වභාවයක්ද? මේකට ඇලුනද මේකට මධ්‍යස්තුනාද? ඒ තෑග්ග හොඳයි කියලා හරි වටනවානේ කොච්චර දෙයක්ද කියලා සිත දැන් කටින් කියන්නේ නැහැ. වචනෙන් නිකුත් කරන්නේ නැහැ. නමුත් ඔබේ හිත තුල ඒකට ලොකු තැනක් දීලා තියෙනවා ඒක හරිම සතුටින් පිළි අරගෙන තියෙනවා ඒ පිළිබඳ හිත බැසගෙන තියෙනවා හොඳට මතක තියාගන්න ඔබ ඒකට බැඳුනා. ඔන්න තණ්හාව කියන එක. ඔබ ඒකට බැඳුනා. එතකොට ඒකට බැඳුන කියන්නේම උපාදාන වුණා. උපාදාන වුණා කියන්නේම භවය සකස් වුණා. භවය සකස් වුණාම කියන්නේ ජාතිය සකස් වුණා. ජාතිය සකස් වුණාම කියන්නේ දුක සකස් දුක සකස් වුණා. අන්න බලන්න. දුක සකස් වුණා. එතකොට අන්න බලන්න දැන් තෑග්ග දුන්නේ තෑග්ග ගත්තා ගත්තේ යතින් දැන් මේක අහුවෙලා තියෙන්නේ කොහෙන්ද කියන්නකෝ සිතෙන්නේ පින්වත්නි ඔබ අතින් ලස්සනට අරගෙන තුරුළු කරගෙන හිටියත් චමන්නේ තෑග්ග හිතෙන් ඒකට උපාදාන කරන්නේ නැත්නම් අන්න බලන්න දැන් එතකොට ඔබ දුකටපත් කරන්නේ අතින් ගන්න දේ නෙමෙයි සිතෙන් අල්ලන දෙයින් සසර නැවත උපද්දවන්නේ යතින් අල්ලන දෙයින් නෙමෙයි සිතෙන් අල්ලන දෙයින් බලන්නකෝ වැඩේ එතකොට දැන් ඔබ කොහොමද මේක දහම තුලට ගලපගන්නේ දැන් මෙන්න අපට තෑග්ගක් ලැබුණා ලැබුණ කියලා අත දැන් අපිට මේක ලැබෙනකොටම හිතට හරි සතුටක් ඇති වුණා හොඳයි කියලා ඒ ඇති වෙනකොටම සැප වේදනාවක් හටගත්තේ නේද? නේද? ඔව් සැප වේදනාව. සැප වේදනාවක් තුල අපි සතුටටපත් වෙනවා. සැප වේදනාව තුළ සතුටටපත් වෙනවා නම් ඒ සැප වේදනාවේ යටින් තියෙන ධර්මය සැප වේදනාවේ යටින්ම තියෙන්නේ මොකක්ද පින්වත්නි රාගයයි අනුසය ධර්මයේ රාගයයි. එහෙනම් ඔබේ එතන සැප සතුටටපත් වෙලා ඒකෙන් ප්‍රීතියටපත් වෙලා ඒ කටයුත්තට වෙනකොටම සිත තුල තියෙන මූලය මුල් බැහැපු තැන තමයි අර එක මුලකින් තමයි දැන් ඔය සතුට එළියට එන්නේ. ඇතුලේ මුල් බහලා තියෙනවා. ඒ මුලෙන් තමයි දැන් ඔන්න ඔබට හිතෙන් දැන් එනවා එළියට ඒ සතුට දැන් ඔබ hina වෙන්නේ අර මුලෙන් එන ඒක එක ප්‍රතිඵලයක් විදියටයි. ඔබ ප්‍රසාද විදියට වචනයෙන් කතා කරන්නේ මුලෙන් එන දේක ප්‍රතිඵලයක් විදියටයි. එහෙනම් ඇඟම වෙනස් වෙලා ගියා මොකක්ද අර හටගත්ත මුලේ ස්වභාවය. එහෙනම් ඔබ ඒ භාණ්ඩය සතුටින් පිළිගත්ත කොටම ඒක තුල වින්දනය වෙනකොටම එතන තිබුණේ සැප වේදනාවක් සැප වේදනාවේ අනුසය ධර්මයේ රාගයයි එහෙනම් ඔබ දන්නේම නැතුව දැන් මේ මොහොතේ ඔබේ හිත ඇතුලේ යටිහිත තුල ක්‍රියාත්මක වෙලා තියෙන කුමක්ද කුමක්ද රාග රාගසිතයි අන්න රාගයයි යටිම ක්‍රියාත්මක නැතිනේ එහෙනම් දැන් ඔබ ධර්මයේ තුලටද ඉන්නේ ධර්මයෙන් පිටද ඉන්නේ කියන්න ධර්මයෙන් ඉවතට ගියා අන්න බලන්නකෝ ධර්මයෙන් බැහැරට ගියා බුදුරජාන් වහන්සේගෙන් ඈතට ගියා බුද්ධ ශාසනයෙන් ඉවතට පැන්නා ඒ නිමේෂේ එතකොට ඇයි අපිට මේ දැන් රාගසිතක් තමයි මේ මොහොත තුල ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. දැන් ඒක අපි දිගින් දිගට මේක පවත්නවා. එහෙනම් ධර්මයේ වෙන්න නම් රාගය දුරු වෙන එකක් වෙන්න ඕන. එතෙන්දී ඔබට තවදුරටත් මේක ගලපන්න පුළුවන්. දැන් මේ ලැබුණු තෑග්ග ලැබුණට පස්සේ ප්‍රසාදයටපත් උනා. එහෙනම් සැප වේදනාවක් ආවා. ඒ කියන්නේ අනුසේ ධර්මයේ රාගයයි. එහෙනම් ඒ රාගසිත ආපු ගමන් දැන් එතකොට බලන්නකෝ ඔබ මේ පිළිබඳ සිතවිලි හිතන්නේ නැද්ද? දැන් අර මුල මේ දැන් රාගය තමයි මූල වෙලා තියෙන්නේ ඒකට අනුකූලව දැන් ඔබ අලුතෙන් අලුතෙන් සිතවිලි හිතන්නේ නැද්ද මේ භාණ්ඩය පිළිබඳව ඒ දුන්නු දේ කතා කරන මතේ නැද්ද? හිතන්නද මේක හරි හොඳයි කොහෙන් ගෙනවද නැ හරි වටනවා මටත් මේ වගේ එකක් ඕන වෙලා තියෙන. එක එක විදිහට හිතන්නේ නැද්ද? කතා කරන්නේ සිතනවා. ඒ සිතන සියල්ලම අර රාග සහිත මුලෙන් එන ඒවා නෙමෙයිද? කියන්නේ. ඒවමයි. එහෙනම් ඒ සිතන ඒ දේවල් කෙලෙස් නෙමෙයිද? කෙලෙස්. එතකොට බැඳෙන්න හේතු වෙන දේවල් නෙමෙයිද? බැඳෙන්න හේතු වෙන දේවල්. ඇල්ම දුරු කරන්න හේතු වෙනවද? නෑ. ඇල්ම වැඩි කරන්න හේතු වෙනවා. කෙලෙස් වැඩි කරන්න හේතු වෙනවා. සසර වැඩි කරන්න හේතු වෙනවා. දුක වැඩි කරන්න හේතු වෙනවා. බලන්නකෝ අපි දන්නේ නැතුව ගත්ත ස්වභාවයෙන් ගිහිපු යන තැන. මම ඔබට මේ දේශනා කර ඔබට කිව්වේ ගැඹුරු කොටස් මේ ධර්මයේමයි ඔබට ප්‍රායෝගික වෙන්න පුළුවන් සරල ක්‍රම. දැන් ඔන්න ඕනි තැනකදී බලන්න දැන් එහෙම දෙයක් ඔබට ලැබෙනකොට ඔබට නැත්නම් ෂර්ට් එකක් ලැබුණා, සාරියක් ලැබුණා. ඒ ලැබෙන වෙලාවකදී බලන්න දැන් හිතේ ක්‍රියාත්මක වෙන ස්වභාවය. ඔබ ඔන්න උතෙන්ට යන්නේ නැතුව ඒ ලැබුණු එක පිළිගන්න පුළුවන් නම් ඔබ දක්ෂයි. ඒ ලැබුණු එක පිළිගන්න ඒක තුල තමන්ගේ සිත තුල ක්‍රියාත්මක වන තණ්හා ස්වභාවය දුරු කරගන්න පුළුවන් නම් ඔබ දක්ෂයි. ඒකෙන් අල්ලගෙන දැන් ලැබුණු සාරිය අරහෙන් බලනවා ඇඳලා බාගෙට ඇඳලා කණ්ණාඩි ළඟ ගිහලා අර පැත්ත හැරලා බලනවා මේ පැත්ත හැරෙන ওই වැඩ ටික තම තමානේ කවුරු හරි පොඩි කෙනා හරි අදගෙන ගියොත් එයාටත් දුවල ගිහින් ගහනවා මොකද අර කිරේ හරි නූලක් හරි යදේ කියලා. ඇයි සාරියට තණ්හා කරපු නිසා. ඔබේ තණ්හා හිතේ ස්වභාවය මං කියන එක තේරෙන්නේ නැද්ද? ඒ හිත හිත හඳුනන්න. හිත හඳුන්නේ නැතුව මේ කොච්චර ඇහුවත් වැඩක් වෙන්නේ වැඩක් නැහැ. නිකාම ඕගොල්ලෝ අහනවා ඒ ටික තියෙනවා යනවා. ඇතුළට ගන්නෙ නෑ. ඇතුළට ගන්න ඔන්න ඕනේ මම මේ වෙලාවට සරල උදාහරණයක් ඔයෝනි දෙයක් කල්පනා කරන්න. Tamanට ඔය වගේ ලැබෙන දැනෙන දේවල් තුල Tamanගේ මානසිකත්වය බලන්න. හිතේ ස්වභාවය බලන්න. අන්න බලන්නකො ඕක අතහරින්න පුළුවන් නම්. අතහරින්න කියන්නේ දැන් ඔබට පූජා කරපු ඔබට දුන්නු සාරිය හෝ ෂර්ට් එක හෝ අයින් කරන්න කියන එකද? නෑ ඒක තියාගන්න ඒක අතින් අල්ලගන්න අතින් ඇල්ලුව කියලා සසරට හේතු වෙනවද නෑ හිතෙන් බදාගන්න එපා හිතෙන් ඇල්ලුවොත් තමයි සසරට හේතු වෙන්නේ බලන්නකෝ එහෙමයි හේතු වෙන්නේ ඒ නිසා අන්න ඒ විදිහට බලන්න එතකොට දැන් බුදුරජාන් වහන්සේගේ දේශනාව එහෙනම් ඔබ යම් කිසි දෙයක් දැන් රාග ద్వේෂ දුරු වෙන්න ඕන දැන් කල්පනා කරන මෙහෙම දෙයක් ඔබට ඔබ යම් කිසි රූපයක් දැක්කා යමක් දැක්ක කියනකොටම පින්වත් මේ දැකීම ඇති වෙන්නේ ඇසයි රූපයයි චක්කු විඥානය කියන මේ තුන්දෙනාගේ ස්පර්ශය නිසා තමයි යමක් අපිට පේන්නේ. ස්පර්ශය නිසයි පේන්නේ. ස්පර්ශය නිරුද්ධ වෙන විටම පෙනීම පෙනීම කියන්න නිරුද්ධයි. තේරෙන්නේ නැද්ද? ඇසයි රූපයයි චක්කු විඥානය කියන මේ හේතු තුන ගැටෙනකොටම යමක් පේනවා. ඒ තුන ගැටෙනකොටම වේදනා සංඥා සංකාරත් පහළ වෙලා ස්කන්ධ පහම පහළ වෙලා ඒ ස්කන්ධ පහේ පහළවීම නිසා අපිට දැන් යමක් පේනවා. එතකොට පෙනුනේ අර ස්කන්ධ ගැටුණු නිසායි. ගැටුණු ස්කන්ධ නිරුද්ධ වෙනකොටම පෙන්ව දෙය මොකද්ද වෙන්න ඕන? නිරුද්ධ වෙනවා. ඒකේ ඒ නිමේෂේම නිරුද්ධ වෙනවා. තවත් කොහේටවත් ගිහිලා නෙමෙයි. අනාගතයට යන්නේවත් නැහැ. එතනම නිරුද්ධයි. එතකොට එතනම නිරුද්ධ වුණා. හැබැයි එකක් තියෙන්නේ නිරුද්ධ වෙච්ච බව තේරුම් කරගන්න තරම් ශක්තිමත් නුවණක් අප සතු නැති වුණොත් අපි මොකද කරන්නේ? පෙනුණු කෙනා තවම කියන්න ඉන්නවා කියලා හිතෙනවා නේ? පෙනුණු කෙනා තවම මගේ හිත ඇතුලේ ඉන්නවා කියලා හිතාගෙන දැන් පෙනීම යමක් පෙනුනේ හේතු ගැටුණු නිසා ස්කන්ධයන් ගැටුණු නිසා මේක ස්කන්ධයන් ගැටීමක් කියලා දන්නේ නැති නිසා මෙයාලා හිතනවා මේ පෙනුනේ කවුරුද? පෙනුනේ සත්වයෙක් කියලා. පෙනුනේ පුජ්‍යලයෙක් කියලා. සත්වයෙක් පුජ්‍යලයෙක් පෙනුන කියලා හිතාගෙන දැන් මොකද කරන්නේ? මෙයා ලස්සනයි කියලා හිත පවත්නවා. එතකොට ලස්සනයි කියලා හිත පවත්නකොට පවත්න්නේ රාගසිතයි. මෙයා හරිම කැතයි කියලා හිත පවත්නවා. එතකොට පවත්වන්නේ ද්වේෂසිතයි. මෙයා ලස්සනත් නෑ, කැතත් නෑ, මධ්‍යස්ථ ස්වභාවය කියලා පවත්නවා. එතකොට පවත්වන්නේ මෝහසිතයි. ආන් බලමු. එහෙමනම් දැකපු දසුන තුල සත්‍ය අවබෝධයකට යථාර්ථ අවබෝධයකට ඇත්ත ඇති හැටියෙන් දැක්කේ නැති නිසා ඔන්න අපි දැක්කේ සත්වේ දැන් අපි දැක්ක රූපයක් ඇස් දෙක පියාගෙන කල්පනා කරනකොටත් පේන්නේ මේ පුජ්‍යලේ යනවා පේනවා එනවා පේනවා කතා කරනවා පේනවා ඕනෝ පේන්නේ. එතකොට එහෙම පේනකොට එහෙම පේන නිසා දැන් අපි කොහොමද කරන්නේ? එයා ආරම්භය සිතවිලි පහල කරනවා. අන්න එයා ලස්සනයි සපයි හොඳයි කියලා හිතනකොට රාගසිතයි එයා ගැන මේ තරහක් හිතනකොට මේ අකමැත්තක් පහල වෙනකොට ද්වේෂසිතයි එතකොට ඒ අකමැත්තත් කැමැත්තත් දෙක අතර හිතක් පවත්නකොට මෝහසිතයි. ඔතෙන්ට ගියේ ඇයි? රාග, ద్వේස, මෝහ වලට ගියේ ඇයි? දැකපු කෙනා සත්වයේ කියලා හිතපු නිසා. දැකපු කෙනා සත්වයේ කියලා හිතපු නිසා. හැබැයි සත්වයේ කියලා හිතපු නිසා තමයි අපි එතෙන්ට ගියේ. එහෙමනම් පින්වත්නි, එහෙම හිතෙන අපිට එහෙම දැනෙනකොට බුද්ධ දේශනාවෙන් අපි පිට. ඇයි රාග, ద్వේස දුරු වෙන්න ඕන. අන්න ඔබට දැන් තේරෙන්න ඕන මෙහෙම දෙයක් යමක් පෙනෙනකොට ඒ පෙනීම හටගත්තේ හේතු ගැටුණු නිසායි. හේතු නිරුද්ධ වෙන විට පෙනීමද නිරුද්ධයි කියලා දැනගත්තොත් දැකගත්තොත් පින්වත්නි ආන්න බර රාග ద్వේස මෝහ වලට යන ගතිය මොකද්ද වෙන්නේ? අඩු වෙනවා. ඒක ඇයි ඔබ සත්වයෙක් කියලා හිතලානේ මේ යන්නේ හොඳයි කියලා හෝ නරකයි කියලා හෝ ස්කන්ධයන් ටිකක් කියලා දැක්කොත් හොඳයි නරකයි කියන යන්න දෙයක් ඇත්තේ නෑ ආන්න ඒක නිසා පින්වත්නි අන්න ඔබට රාග දේශ දුරු වෙනවා රාග දේශ දුරු වෙන්නේ රාග දේශ මෝහ දුරු වෙනවා ඒ රාග දේශ මෝහ දුරවන්නේ ආයතනේ උපදින තැන තියෙන සත්‍ය දැකලා එතකොට රාග දේශ මෝහ දුර වෙනවා කියලා කියන්නේ ඔබ අනිච්ච දුක්ඛ අනාත්ත දකින්නේ අනිච්ච කියලා කියන්නේ බිනව දැන් හේතු ගැටුණු නිසා හටගත්ත හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධයි. එහෙනම් ඇති වුණා නැති වුණා. ඒ කියන්නේ අනිත්‍යයි. යමක් ඇති වෙලා නැති වෙනව නම් ඒක අනිත්‍යයි. යමක් අනිත්‍ය නම් ඒක දුකයි. එතකොට ඇති වෙලා නැති වෙනවා කියන්නේ අපිට ඕන විදිහට පවත්වන්න විදිහක් නෑ. ඒ කියන්නේ අනාත්මයි. එහෙනම් අන්න බලන්නකෝ දැන් ඔබට ආයතනේ උපදිනකොට ස්කන්ධයන්ගේ පහළවීමක් කියලා දැනදක ගන්නකොටම රාග දේශ මොහ දුර වෙනවා අනිච්ච දුක්ඛනාත්ම මොකද වෙන්නේ අපිට ඉස්මතු වෙනවා එතකොට ඒ වගේම හේතුඵල ධම තනුකූලද කියලා බලන්නකෝ හේතුඵල ධම හේතුඵල ධම කියන්නේ නම් ඇසයි රූපයයි චක්කු විඥානයයි කියන්නේ හේතු ගැටුණා ඵලය තමයි පෙනීම එහෙනම් මෙන්න හේතු මෙන්න ඵලය හේතු නිරුද්ධ වෙනකොටම ඵලය නිරුද්ධයි. අන්න. හේතු නිරුද්ධ වෙනවමයි. එතකොට ඵලයත් නිරුද්ධ වෙනවමයි. හැබැයි ඒක ඕක තමයි ධර්මය. ඕක නොදන්න කෙනා හිතන්නේ මොකද්ද? ඵලය නිරුද්ධ වෙලා නෑ කියලා හිතාගෙන තමයි මේ කටයුතු ටික තේරමක් සිදු කරගෙන යන්නේ. ඒ නිසා අන්න හේතුඵල දහමට ගැලපෙනවා. එනිදි බලන පංච උපාදානස්කන්ධයට පිනන්නේ මේ ආයතන පහළ වුණා කියන්නේ ඇසයි රූපයයි චක්කු විඥානයයි කියලා කියන්නේ වේදනා සංඥා සංකාර කියන්නේ මේ තියෙන පංච උපාදානස්කන්ධය. ඉතින් ඇසයි රූපයයි කියන්නේ රූප උපාදානස්කන්ධය, විඥානය කියන්නේ විඥාන උපාදානස්කන්ධය, වේදනා කියන්නේ වේදනා උපාදානස්කන්ධය, සංඥා කියන්නේ සංඥා උපාදානස්කන්ධය, සංකාර කියන්නේ සංකාර උපාදානස්කන්ධය. එහෙනම් මෙන්න උපාදානස්කන්ධ පහ පහළ වුණේ. එතෙන්දී එතකොට ඔබ ඇලුම් කරලා තියෙන්නේ අර දැකපු පුජ්‍යලයට නෙමෙයි. හිත තුල පහළුනේ ස්කන්ධ ටික. එහෙනම් ඔබ ආසා කරලා තියෙන්නේ ස්කන්ධ ටිකට. ඕක ඇලුම් කරපු නිසා තමයි ඔකට පංච උපාදානස්කන්ධය කියනවා. ඒ නිසා තමයි දැන් ඔබ දැකපු පුජ්‍යලය නිසා නෙමෙයි දුකටපත් උනේ. පංච උපාදානස්කන්ධයට ඇලුම් කරපු නිසා. ඇයි පංච උපාදානස්කන්ධයට ඇලුම් කළේ? අපි හිතුවනේ මේ සත්‍යයක් නේද කියලා පේන්නේ. ස්කන්ධ ටිකක් කියලා යථාර්ථ දකින බැරි තරමට නුවණ නොතිබුණු නිසා දැක්කේ එහෙමනේ. ස්කන්ධ ටිකක් කියලා දැක්ක නිසා සත්‍ය කියලා දැක්ක නිසා ආන්න අපි ඒකෙදි දුකටපත් වුණා. නේ? එහෙනම් ඒයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහන්නේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. කෙටියෙන් කියනවා මහන්නේ පංච උපාදානස්කන්ධේම දුකයි. පංච උපාදානස්කන්ධේම දුකයි. එහෙනම් අන්න බලන්නකෝ පින්වන්දි ඔබට රාග, දේශ, මෝහ දුරු වෙන්න ඕන. හැබැයි රාග, දේශ, මෝහ දුරු වෙන්නේ ආනායතනයක් උපදින විට ස්කන්ධයන්ගේ පහළවීම කියලා දැනගත්තොත් දැකගත්තොත් ස්කන්ධයන්ගේ පහළවීම කියලා දැනගත්තොත් දැකගත්තොත් එතන සත්‍යයේ පුජ්‍යලේ නොවන බවම හැඟෙනවා. නොවන බවම හැඟෙනවා කියනකොට සක්කාය දෘෂ්ටිය දුරු වෙනවා. එතකොට අන්න බලන්න දැන් ඔබට උතන සීලයක් රැකෙනවා, සමාධියක් වැඩෙනවා, ප්‍රඥාවක් දියුණු වෙනවා. දැන් එතකොට ඒ තුල ඔබ සී දැන් අපි හිතමු ඇස ඉපදුනා. ඇසට රූපයක් ගැටෙනකොටම ඔන්න දැන් රූපේ පෙනුණා. දැන් අපි ගැටෙනකොටම තේරුම් ගත්තා මේ හේතු ගැටුණා. දැන් පේන රූපය කියන්නේ හේතු ගැටීම නිසා පෙනෙන දේ ගැටීම නිසා පෙනුණා. ගැටීම නිරුද්ධ වෙනකොට පෙනීම නිරුද්ධයි කියලා හිතනවා. එහෙම හිතනකොටම පින්වන්නේ අපි මෙතන එහෙම හිතනකොටම මේකේ අමුතු සිල් රකවන්නවත් දෙයක් ඇත්තේ එහෙම දෙයක් නැහැ. අමුතු සිල් රක්වන්න දෙයක් නැහැ. ඇයි අර පෙනෙන දසුන තුලම සත්වයක් නෙමෙයි කියලා, පුජ්‍යලයක් නෙමෙයි කියලා කියන්නේ නැහැ. හිතන්නේ නැහැ. අපිට අවබෝධ වෙනවා මේ තියෙන ස්කන්ධ ස්කන්ධ ටිකක් කියලා හිතනකොටම මේ එහෙම හිතෙනකොටම අපේ වචනේ සංවරයි, කය සංවරයි. කය වචනේ සංවරයි කියන්නේ අපි සීල සීලවන්තයි. ඒ සීලවන්ත උනේ ඇත්ත යමක් දැකලා. එහෙමයි වෙන්නේ. ඒ නිසා හොඳට අවබෝධ කරගන්න පින්වන්දි හොඳට අවබෝධ කරගන්න සද්ධර්මයේ ශ්‍රී සද්ධර්මයේ කියන්නේ කෙලෙස් සංසිඳ වෙන්න ඕන. දැන් බලන්න ඔබ ඇත්තටම ආයතනෙ උපදින විට දැනගත්තොත් දැකගත්තොත් ස්කන්ධයන්ගේ පහළවීමක් කියලා එහෙම දැන දැක ගන්නක් විටම ඔබ ඒක තුල රාග දේශ වලට යන්නේ නෑ රාග ద్వේස වලට රාග ద్వේස මෝහ වලට යන්නේ කියන්නේ කැමැත්තට අකමැත්තට කැමැත්තත් අකමැත්තත් අතරට යන්නේ නෑ ඒ ගිහිල්ලා ඒ වේදනාව විඳවන්නේ නෑ ඒ වේදනාව වින්දනය කරන්නේ නෑ ඒ වේදනාව වින්දනය කරන්නේ නැති වෙනකොට ඔබ ඒ අරඹය හටගන්නා වූ කෙලෙස් කෙලෙස් සංසිඳ වෙනවා කෙලෙස් සංසිඳ වෙනකොටම අන්න බලන්නකෝ ඇල්ම දුරු වෙලා නිරුද්ධ වීම පිණිසමයි හේතු වෙන්නේ. ඒ ඥානය විශිෂ්ට ඥානයක්. එතෙන්දී කෙලෙස් දුරු වෙලා දුකෙන් ඉවත් වෙන්නමයි හේතු වෙන්නේ. ඒ කියන්නේ නිවනටමයි හේතු වෙන්නේ. ඔන්න පින්වන්දි බුදුරජාණන් වහන්සේ දේශනා කරු ශ්‍රී සද්ධර්මය කියන්නේ. ඒ නිසා ඔබට ශ්‍රී සද්ධර්මය කියලා ඇහෙන්න නම් හැම මොහොතකම ඇහෙන එක තුල ක්‍රියාත්මක වෙන දේ තුල හොඳට බලන්න රාගය දුර වෙනවද ද්වේෂය දුර වෙනවද ඒ කියන්නේ අසීමිත සැපයක් ගන්න යනවද අසීමිත දුකකටපත් වෙන්න යනවද ඔබ සැපයකට ගිහිලා සැපේදි සැපවත් වෙනවා කියන්නේ රාගයයි දුකේදි දුකටමපත් වෙනවා කියන්නේ ද්වේෂයයි අදුක්කම සුඛ වේදනාවේදී ඒ தත්තරපත් වෙලා ඉන්නවා කියන්නේ මෝහයයි ආන ඔබට ධර්මයේ ලැබුණොත් ඔබ මේ ටික දන්නවා සැපේදි සැපවත් වෙන්න යන්න එපැයි සත්ව පුජ්‍යල ස්වභාවයක් තියෙනවනම් දුකේදි දුකටපත් වෙන්න යන්න එපා සත්පුජ්‍යල ස්වභාවයක් තියෙනවනම් මේ ස්කන්ධ ටිකක් නිසා නේද මම මේ රැවටිලා තියෙන්නේ කියන දේ දැනෙනකොටම ඒ ටික දැක ගන්නකොටම පින්වන්දි අපිට අවබෝධයක් ඇවිල්ලා ඒ නිසා හොඳට මතක තියාගන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන ශ්‍රී සද්ධර්මයේ කෙලෙස් අඩු වෙන එකක් කෙලෙස් සංසිඳෙන. දැන් බලන්න ඔබ දකින දේවල් නිසා කෙලෙස් වැඩි කරගන්නේ නැද්ද? නැද්ද? කතා කරන්නකෝ. දැන් දැකපු දේවල් පිළිබඳව හිතන්න හිතන්න කියවන්න ওই විදිහට යන්නේ නැද්ද? ඒ කියන්නේ කෙලෙස් වැඩි වෙනවා. කෙලෙස් වැඩි වෙනකොට මොකද දුක? දුක වැඩි වෙනවා. දැන් බලන්නකෝ අන්න දුකෙන් ඈතර වෙන්න නම් කෙලෙස් අඩු කරගන්න බලන්න. කෙලෙස් අඩු කරගන්න කියලා ගිහිල්ලා හරියන්නේ නැහැ. ඔබ ඇත්ත ඇත්ත දකින්න ඕන. යථාර්ථය දකින්න කෙනෙක් කිව්ව පළියට එහෙමද? යථාර්ථය දැක්කොත් කෙලෙස් අඩු වෙයි. යථාර්ථය දැන් ඔබට දෙනවා අපි මම හිතන මම ඔබට ගෙනහලා දෙනවා ලස්සන මේ මණිකක් කවුරු හරි කෙනෙක් දෙනවා ඔබට ලස්සන මැණිකක්. ඔබ ඕකට අහුවෙලා දෙන වටිනාම මැණිකක් කියලා. දැන් මොනකොද වෙන්නේ? කෙලස් වැඩි කරන්නේ නැද්ද? ඒ කියන්නේ මේක ගැන එක එක දේවල් හිතන්නේ ගියක් හදා ගන්න පුළුවන් වාහනයක් ගන්න පුළුවන් දරුවන්ට මේව හදලා දෙනවා එහෙම කී හිත හිතා දැන් සිහින මව මව කෙලස් වැඩි කරන්නේ නැද්ද? ඒ වැඩි කරන සෑම කෙලෙසයක්ම වැඩි කරන්නේ තණ්හාවෙන් නෙමෙයිද? කතා කරන්නේ. තණ්හාවෙන්. ඒතකොට සසරට හේතු වෙන්නේ නැද්ද? දුකට හේතු වෙනවා. දැන් ඔබ ඒකට දුන්නේ ඕක වටිනවා කියලා හිතපු නිසා තණ්හා කරා. දැන් ඊට පස්සේ කවුරු හරි කෙනෙක් බලලා කියනවා අයියෝ මේ මෙනික වැඩක් නෑ සම්පූර්ණ රුපියල් 10කටවත් දෙන්න බෑ කියලා කියනවා. එහෙම කිව්ව හැටියේ ඔබේ ඒකට තිබුණු හිතේ තිබුණු ඉඩ මොකද වෙන්නේ? ඉඩ මොකද වෙන්නේ දැන්? ඒ ඉඩ නැති වෙනවා. අරම තියෙද්දින කතන මෙතන හැමතැනම හංගයි. දැන් ගිහින් නිකම්ම සාලේ වැතක් දාලා තියයි. මොකද අන්න තණ්හාව තණ්හාව දුරුණා. දුක නැති වුණා. අරක තණ්හාවෙන් තියෙද්දි දුක හංගන්නම දුක කොච්චර තියෙනවද? කවුරු හරි ගණයි කියලා. ඊට පස්සේ අරයාට මෙහෙම කරන්න මෙයාට මෙහෙම ඒ ඒ විදිහට තණ්හාවට සබන කොච්චර කෙලෙස් වැඩි වෙනවද? නිසා ධර්මය කියලා කියන්නේ කෙලෙස් අඩු වෙන එකක්. කෙලෙස් අඩු කරගන්න පුළුවන් නම් සසර අඩු වෙනවා සසර අඩු වෙනවා කියන දුක අඩු වෙනවා ඔබ මේවා අමුතු අමුතු විදියට හිතන්න යන්න එපා සාමාන්‍ය විදියට සරල විදියට සැහැල්ලුවෙන් කල්පනා කරන්න ඔබ gedara dore වැඩපලේ යන්නේන තැන්වලදී ඒ කරනකොට බලන්න දැන් ඔබට ඇහෙන දැනෙන ගැටෙන දේවල් බලන්න දැන් දෙයක් ගැන දැනුණා නැත්තම් නිකන් ඉන්න වෙලාවට දෙයක් මතක් වෙනවා මතක් වෙනකොට බලන්න මේක දිගින් දිගට දිගින්ද මතක් වෙනවද දෙන්නේ එහෙම මතක් වෙන්නේ ඇයි එහෙම මතක් වෙනවා මේකට තණ්හා වෙලා ඒ නිසා දැන් කල්පනාන් සිහිය උපද්දවන්න. තණ්හා වෙලානේ. එහෙමනොත් මේ කෙලෙස්නේ. එහෙමනොත් සසරනේ. එහෙමනොත් දුකනේ. එහෙමනොත් බුද්ධ ශාසනයෙන් ඉවතරනේ යන්නේ. නේ? එහෙනම් රාගදේශ ඇති වෙනවනේ. අයියෝ මේක දැන් අපි ඉක්මනින් අයින් කරගන්න ඕනේ කියලා මේක හටගත්ත කොහොමද කියලා කල්පනා කරන්න. මෙන්න මට දැන් රාගසිතක් ඇති වෙලා මෙන්න මට දැන් ද්වේෂසිතක් ඇති වෙලා කියලා හිතන්න. හිතනකොට මේ සිත පින්වත්නි අයින් වෙයි. අයින් වෙනකොටම ඔබේ කෙලෙස් අඩු වෙයි. කෙලෙස් අඩු වෙනකොටම ඉපදීම අඩු වෙයි. ඉපදීම අඩු වෙනකොට සසර දුක අඩු වෙයි. සාමාන්‍යයෙන් බැරිද ප්‍රායෝගික කරන ජීවිතේදී. ඔය ලොකු එක එක දේවල් පාඩම් කරගෙන පාඩම් කරගෙන පාඩම් කරගෙන ගිහිල්ලා කරන්න නම් මේක කරගන්න හම්බෙන්නේ නැහැ. ඔබ සරලවම සරලව මොන හරි කරන දැන් මෙතෙන් දැන් මේ ධර්ම දේශනාවට දායකත්වය දරුවා. දැන් ඔබ දායකත්ව දරනකොට දැන් ඔන්න ඔබේ ඔබේ බලන්න දැන් මේ නම් ටික කියනකොට ටික නමක් හරි අඩු වුණොත් ඔන්න තත්ත්වය කොහොමද කියලා. දැන් හිත හිත බලන දැන් කිව්වත් එක නමක් හරි කියුන්නේ නැතුනොත් දැන් අපේ අතින් ඕනද මානසිකත්වය බලන්න. අයියෝ මම මෙච්චර විදන් කරා මගේ නම කියුවා. දැන් කවුරු කවුරු උඩින් තියන්නද හැදුවේ කියලා බලන්න. නේ? ඒ බලන්න. දැන් මේ කියනකොට දැන් බලන්න දැන් මේ මේ ධර්මදේශනා දායක දරවන්නේ මොන අදහස තියාගෙනද කියලා බලන්න. තණ්හාව ඇති දෙඩි කරගෙනද නැත්නම් මාන්නයෙන්ද වෙන කෙනෙකුට කරන්න බෑ මම නම් මේක කරා කියන මාන්නයෙන්ද තණ්හාවෙන්ද ඒ දේ බලන්න ඒ ලැබෙන ඒ දේ හිත තුල සාමාන්‍ය දේ බලන්න බලනකොට බැඳිලනම් ඇලිලනම් බැඳිලා ඇලිලා කියන වචනෙකට කැමැත්ත තියෙනවනම් ඒකට වැඩි කැමැත්ත තියෙනවනම් ආන්න අහුවෙලා එහෙනම් අතහරින්න අතහරින්න කොහොඳ හිතෙන් නැවත නැවත අල්ලන්න පතර යන්න එපා එහෙම ගියොත් වැඩේ ඉවරයි නේ නිසා මේ ධර්මයේ සමහර අය අපෙන් අහන්නේ මේ ධර්මයේ මහාන වෙන්නවත් කැමති ස්වාමීන් තාම මේ ධර්මයේ අල්ලගන්න බැරුණානේ. අල්ලගන්න කියන්නේ වටපිටාවේ ගිහින් අල්ලගන්න කියන්නේ Taman තුලින් බලන්න. නේ? ඔන්න බලන්න දැන් Tamanට හිතර අර මං කිව් විදිහට උපදිනකොට ඒක බැලුවා. අයියෝ මේ දැඩි කැමැත්තන්නේ. දැඩි කැමැත්තක් ආවා ඊට පස්සේ ඒක නොදක බෑ නැතුව බෑ කියලා හිතනවා දැඩිම බැඳිලා. එහෙනම් දැන් ඒක අධර්මයයි. ඒක අයින් කරන්න ඕනන්න. ධර්මයයි. අන්න එතකොට කෙලස් ඒ දැන් ඒ එච්චරයි එච්චරයි ප්‍රායෝගිකතාවේ තියෙන්නේ. Tamange හිතට මොන හරි දෙයක් කරනකොට ඒකේ ස්වභාවය බලන්න. දැඩිව බැඳිලද දැඩිද දුකටපත් වෙලාද කොහොමද කියලා බලන්න. එහෙම වෙලා තියෙනවා නම් එච්චරයි. ඒක දැනගත්තනම් ඒක දැකගත්තනම් ඒක දැනගන්නකොටම ඒක දැකගන්නකොටම කෙලස් අඩු වුණා. ಜಾති අඩු වුණා. සසර දුක අඩු වුණා. සේරම ටික වුණා. ඒ වචන ටික නොකියුවට කමන්නේ නැහැ. අරක දකින්නකොටම අර ටික වෙලා. මල කොච්චර ප්‍රායෝගිකද බලන්න. එතකොට ඔබට මෙතනම නිවනෙන් සනසෙන්න පුළුවන් මෙතනම. එක දැන් යම් හිතට එන එක එක අරමුණ නිවා ගන්න පුළුවන්. ඒ අරමුණ නිවා ගත්තා. ඒක කෙලෙස් අඩු කරගත්තා. ඒ විදිහට ටික ටිකට භාවිතා කරන්න. එහෙම ටික ටිකට භාවිතා කරනකොට ඔබට මේ ගමන යන්න පුළුවන්කම ලැබෙයි. ඒ නිසා එහෙනම් කල්පනා කරගන්න බුදුරජාණන් වහන්සේ දේශනා කර ධර්මයේ උතුම් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරාට පස්සේ ඒක තමන් මතක තියාගන්නත් නෙමෙයි කරන්න ඕන ප්‍රායෝගික කරන්න. ඔච්චර බල කොච්චර සරල දෙයක්ද බලනෝ. ඒක ප්‍රායෝගික කරන්ටක් ගාලා. ප්‍රායෝගික කරොත් ඔබට මේ මාර්ගය තුල ගමන් කරන්න පුළුවන්. දැන් ඔබ අර දැකපු දෙයට හරි කියපු දෙයට හරි මොනවා හරි බැඳුණු දෙයට අරඹයා කටයුතු කරනකොට ඔන්න ඒක ලබා ගන්න ඕන වෙනවා. ලබා ගන්න ඕන වෙනකොට වචනෙන් බොරු කියන්න වෙනවා. වචනෙන් බොරු කියන්න ඕන එක සීල් කැඩුනා. දුස්සීල වුණා. කයින් වෙන දෙයක් කරන්න වෙනවා. දුස්සීල වුණා. ඒ ඒතකොට ඒවට යන. ඉතින් ඒවට එන්නට කලින් ඇතුළෙන් නතර කරගන්න. හිත දකින්න. ඒක තමයි කරන්න තියෙන්නේ. ඒ නිසා කල්පනා කරන මේ උතුම් ගෞතම සාසනය තුළ මේ හැම කෙනාටම ගෞතම බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ වීමෙන් අමා මහ නිවනින් සැනසෙන්න හේතු වේවා කියලා අද මෙම ධර්ම දේශනාවේ දායකත්වයේ දරන්නේ මාළඹේ තලාහේන ඉසුරුමාවතේ අංක 160න් 4 නිවසේහි ගීතා ජයසේකර මිය චන්දසිරි ජයසේකර මහතා පුතුන් තිදෙනා හා එම දූවරුන් තිදෙනා සමග මුණුබුරු මිනිබිරියන් විශේෂ අරමුණු වෙලා තියෙන මෙම ධර්ම දාණයෙන් ලැබෙන කුසලානිසංස මාතර පොල්හේනේ ජයසිලුහි විසු කේටි එච් ද සිල්වා මහතා ගර්ලින්ද සිල්වා මහත්මිය ගාල්ලේ යටලමත්තේ ජයන්තාහි විසූ එමානිස් ජයසේකර මහතා හා රුබස්තිනා ජයසේකර මහත්මිය වන අප ආදරණීය දෙමාපියන්ට භව කතරින් එතරව ප්‍රාර්ථනීය බෝධිකින් නිවන් සුව ලැබීමට හේතු වේවා කියන අදහසින් යුක්තව තමයි ඒ කටයුතු කරන්නේ අප සිත් සතරින් දැනුවත් කොට අද ජීවතුන් අතර නැති ඒ වගේම සුජීවත්ව සිටින ගුරු දෙමාපියන්ටත් දෙපාර්ශවයේම මියගිය සියලු ඥාති මිත්‍රාදීන්ටද මෙම කුසලයේ සසර කෙටි කර ගැනීමට හේතු වේවා කියන අදහසත් ඇතුව ඒ වගේම ජුනි 4 වෙනිදින්ට මේ භවයේ තවත් වසරක් ගෙවි යන අප දෙදෙනාටද අප පොතුන් කාංචන අමිල ජාලිය ජයසේකර එම දූවරුන් රුචිරා සජීවිකා ප්‍රිමාලි ජයසේකර ජුනි 18 දින උපන් දිනය සමරන මුණුබුරු බුද්ධි ජයසේකර හා චනුල් බානුක විනුජි පින්සරි වංශලී ජයසේකර මුණුබුරු මිනිමිරියන්ටද මේ භවයේම ධර්මාබෝධය ලැබීමට හේතු වේවා යන අදහසිනුත් යුක්තව ඒ කටයුත්ත සම්බන්ධ වෙලා තිනවා. ඒ වගේම බෞද්ධයා ගුවන් විදුලිය මගින් ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නා වූ සියලුම ලක්වාසී ජනතාවටත් ඒ වගේම ශ්‍රී ලංකා යුද හමුදාවේ ත්‍රිවිධ හමුදාවේ පොලිසියේ රට ජාතිය වෙනුවෙන් කටයුතු කළ මිය පරලෝ යන්ට යෙදුණු හා ආබාධිත සියලු රණවිරුවන්ටත් මේ පුණ්‍ය ශක්තිය ඒ ආකාරයෙන්ම අනුමෝදන් වේවා කියන අදහසිනුත් යුක්තව මෙම ධර්ම දේශනාවේ දායකත්වයේ තනි දායකත්වයක් විදියට දරලා තියෙන්නේ ඒ පින්වත් පිරිස. එනිසා ඒ පින්වත් පිරිස බලාපොරොත්තු වන්නා වූ සියලු යහපත් අරමුණු ඉෂ්ට සිද්ධ වේවා කියලා සාදුනාදයක් දෙන්න. ඒ වගේම මේ පින්වත් පිරිස නමින් මිය පරලෝ යන්ට යෙදුනා වූ ඥාති වර්ගයාටත් ඔබ අප හැමදෙනාම නමින් මිය පරලෝ යන්ට යෙදුනා වූ ඥාති වර්ගයාටත් මේ පින් අනුමෝදන් වේවා කියලා සාදුනාදයක් දෙන්න. සියලු පින් කැමති දෙවි දේවතාවුන්ද මේ පින් පෙත් අනුමෝදන් වේවා ඔබ අප හැම දිනාට මේ උතුම් ගෞතම සාසනය තුලදීම චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ වීමෙන් අමා මහ නිවනෙන් සැනසෙන්න හේතු වේවා වාසනාව වේවා සියලු දෙනාටම තෙරුවන් සරණයි බෞද්ධ ගුවන්විදුලි දායකත්ව ධර්ම දේශනාව පැවැත් වූ අද දේශකයන්න් වහන්සේ තනමල්විල කිතුල්කොටේ රතන සදහම් සෙනසුනේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද වලස් මුල්ලේ ගුණරතන ස්වාමින්ද්‍රයන් වහන්සේ දේශකයන්න් වහන්සේට නිරෝගී සම්පන්නිය දීර්ඝායස සම්පන්නිය අපි ප්‍රාර්ථනා කරමු සාදු සාදු